ධර්මානුශාසනාව අද මැදින්පුර පසළොස්වක පොහොදා ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින යතිවරයාණන් වහන්සේ වතුරගම කන්නිමහර වේල්වනාරාම විහාරවාසී පූජනීය මෙල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ අද ධර්මදේශනාවේ මාතෘකාව සංයුක්ත නිකායේ මහා වග්ගයේ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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උපඩ්ඩමිදම් බන්තේ බ්‍රහ්මචරියස්ස යදිදං කල්යාණ මිත්තතා කල්යාණ සායතා කල්යාණ සම්පවංකාතාති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ එතුම් වූ පොයේ දින රාත්‍රී ධර්මානුශාසනාවට අවුම්කම් දෙන්න ඒ ධර්ම ශ්‍රවණය කරන්නේ දැන් සූදානම් වෙන්නේ මේ සිළුම පින්නතුන් අද ධර්ම දේශනාවට මාතෘකාව ලැබිලා තියෙන්නේ සංයුක්ත නිකායේ මහා වග්ගයේ මග්ග සංයුත්තේ තියෙන අවිජ්ජාවග්ගයේ තියෙන උපද්ද සූත්‍රය. බුද්ධ ජයන්ති ඒ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ සංයුක්ත නිකායේ පස්වෙනි පොතේ පළවෙනි කොටසේ හතරවෙනි පිටුවේ තමයි මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව භාගතුන් වහන්සේ ශාක්‍ය දනව්වේ නාගරක නම් ශාක්‍යයන්ගේ නියම්ගමේ වැඩ වාසය කරනකොට මේ දේශනා කරපු පාඨය ආනන්ද හාමුදුරුවන් විසින් භාග්‍යතුන් වහන්සේට දේශනා කරනවා. උපද්දමිදම් බන්තේ භ්‍රමචරියස්ස යදිදම් කල්යාණ මිත්තතා කල්යාණ සහායතා කල්යාණ සම්පවංකතාති භාග්‍යතුන් වහන්සේ කල්යාණ මිත්‍රයන් ඇති බව කල්යාණ යහළුවන් නැති බව කල්යාණයන් කරේ නැමෙන සුළු බව Brahmacharyaවේ අර්ධයක් කියලා දේශනා කරනවා. අර්ධයක් භාගයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආනන්දය මා හේවං ආනන්ද එහෙම කියන්න එපා. මේ Brahmacharyaවේ භාගයක් නෙවෙයි සකල මේව ඉදං ආනන්ද සම්පූර්ණ වශයෙන්ම Brahmacharyaව පරිපූර්ණත්වයට පත් වෙනවා කියලා කියනවා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මිත්‍ර ආශ්‍රය භ්‍රමචර්යාව සම්පූර්ණත්වයටපත් වෙනවා. භ්‍රමචර්යාව කියලා කියන්නේ අපේ මේ ශාසනයක් තුළ ලබා ගන්න ඕන ප්‍රතිඵලය. අපි ශාසන භ්‍රමචර්යාව ගැන ඉතා හොඳින් තියෙන සූත්‍ර දේශනාවක අවසානට අහනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානි පුත්ත පුන්නමහරහතන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවකදී සූත්‍ර දේශනාව රතවිනිත් සූත්‍ර දේශනාව ඒක අහනවා ඔබ වහන්සේ ශාසන භ්‍රමචර්යය යෙදෙන්නේ ඇයි කියලා. මේ විදිහට බණ භාවනා කරන්නේ ඇයි කියලා. සාරිපුත්තු මහ රහතන් වහන්සේ, මන්තානි පුත්තු පුන්න මහ රහතන් වහන්සේ අහන්නේ. ඒ වෙලාවේ මන්තානි පුත්තු පුන්න මහ රහතන් වහන්සේ දෙන උත්තරේ තමයි අනුපාද ශේෂ පරිණිරවාණය පිරිනුවම් පාන්ටයි මම මේ මේ විදිහට භ්‍රමචර්යාවේ යෙදෙන්නේ කියලා කියනවා. අනුපාද ශේෂ පරිණිරවාණය කියන්නේ කයත් අතහැරලා පිරිනොම් පානවා කියන්නේ. එහෙනම් දැන් බලන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය. දැන් මේ සූත්‍ර දේශනාවේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. එහෙනම් මේ දුක සම්පූර්ණ කෙලවර කරගන්නම හේතු වෙනවා කියන කාරණා. ආනන්ද අවුලන්ට ඒක තේරෙන්නේ නැති වෙන තමයි කියන්නේ භාගයයි පුළුවන් කියලා. භාගයයි. නම සම්පූර්ණ වශයෙන් මේ දුක කෙලවර කරගන්න හේතු වෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයමයි. කවුද මේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ? සාමාන්‍ය මිත්‍රයෝ නම් ඉන්න ඕන තරම්. සාමාන්‍ය මිත්‍රයා කියන කෙනාවත් අඳුරගන්න එක ඉස්සෙල්ලා නේද? ඒතර සාමාන්‍ය මිත්‍රයා කියපුවාම ඒ මිත්‍යා වක්කලාවට අපිට උදව් උපකාර කරනවා. දෙන්න අමාරු දේවල් අපිට දෙනවා. ඒ මිත්‍රයෝ සාමාන්‍යයෙන් දෙන්න අපහසු දේවල් තියෙනවා. නම් මිත්‍රෙක් වුණා නම් දෙන්න අපහසු දේත් අපිට දෙනවා. ඒ වගේම තමයි කරන්න දුෂ්කර දේවල් කරලා දෙන අපිට. සාමාන්‍යයෙන් කරගන්න අමාරු දුෂ්කර වෙන දේවලුත් කරලා දෙන. ඒ වගේම ඉවසන්න අමාරු දේවල් තියෙනවා. ඒවා ඉවසනවා. ඉවසලා ඒ විදිහට ඉවසීම සිද්ධ කරනවා. ඒ වගේම වෙනත් අයගේ දේවල් අපිට හිතවත් වෙන දේවල් අපිට කියනවා. අපිට අහිතවත් වෙන දේවල් අනුන්ට කියන්න යන්නේ නැහැ. ඒ වගේම විපතේදී අත්හරින්නේ නැහැ. ගොඩක් කට්ටිය මිත්‍රයෝ ඉන්නවා. විපතක් වුණාම මොකද කරන්නේ? සම්පූර්ණයෙන් අතහැරලා යනවා. ඒ වගේම ධනහානි වුණාම සල්ලි ටිකක් තියෙනකොට, මිල මුදල් තියෙනකොට තමයි ආශ්‍රය කරන්නේ. නැති වුණාම සම්පූර්ණ අත්හරිනවා. නමුත් එහෙම නෙවෙයි මිත්‍රයා කියන්නේ සාමාන්‍ය ජීවිතයේ මිත්‍රයත් ඒ විදිහයි. ඉතින් ඔය විදිහට මිත්‍රයෝ ඉන්නවා. මිත්‍ර වේශයෙන් ඉන්න කට්ටිය ඉන්නවා. කොහොමද? මොන හරි දෙයක් කඩා වඩා ගන්නම මිත්‍රකම් පවත්වන කට්ටිය ඉන්නවා. චූටි දෙයක් දීලා ගොඩක් බලාපොරොත්තුකින් ඉන්න අයත් ඉන්නවා. ඒ වගේම වචනෙන් විතරක් උදව් කරන අයත් ඉන්නවා. හැම වෙලේම වචනෙන් උදව් කරනවා. හැබැයි ක්‍රියාවෙන් උදව්වක් මොකක්වත් නැහැ. ඒ වගේම තමයි අපි කරන කරන හැම වැඩේටම එයා හොඳයි කියනවා. හොඳ වැඩක් කරත් හොඳයි නරක වැඩක් කරත් හොඳයි කියලා අනුමත කරලා අපි පස්සෙන් වැටලා ඉන්න මිත්‍රයෝ ඒ මිත්‍රයෝ හොඳ කට්ටියක් නෙවෙයි. නරක වැඩේට නරක කියනවා, හොඳ වැඩේට හොඳයි කියනවා. අනිත් කෙනා තමයි අපාය සහායකයා. අපිට උදව් කරන්නේම නිරේට යන්නම. අකුසල් කරන්නම උදව් කරන එක්කෙනා. එයාට කියන්නේ අපාය සහායක කියලා. ඉතින් ඒ වගේම අනිත් පැත්තටත් ඉන්න අපිට උපකාරක කරන මිත්‍රයෝ අපේ දුක සැප එනකොට ඒවා එයාටගේ දුක සැප කියලා හිතාගෙන උදව් කරන මිත්‍රයෝ ඉන්නවා. ඒ වගේම අපිට පිනට උදව් කරන කට්ටිය ඉන්නවා. ඒ වගේම අපිට අනුකම්පාවෙන් අම්මා කෙනෙක් දරුවෙක් දිහා බලනවා වගේ අනුකම්පාවෙන් උදව් කරන මිත්‍රයෝත් ඉන්නවා. හැබැයි වෙනතුනේ මේ සියලුම මිත්‍රයෝ මේ කියන හැම මිත්‍රෙක්ම අවසානයේදී හොඳ පැත්තට කරත් අපිට උදව් කරන්නේ මේ ලෝකේ යන්න. ලෝකේ යන්න. ඒ කියන්නේ මේ ලෝකේ අතහරින්න නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්දය මම තමයි ප්‍රධානම කල්යාණ මිත්‍රයා කියලා. බුදු කෙනෙක් තමයි මේ ලෝකේ ප්‍රධානම කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්නේ. මොකද බුදු කෙනෙක් පහළ වුණාම මේ උතුම් වූ ධර්මය උන්වහන්සේගේ මුවෙන් පිට වෙනවා. කල්ප ගාන පාරමිතා පුරලා පුරලා අවබෝධ කරගන්නා වූ ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය. උන්වහන්සේ දේශනා කරන මේ ලෝකෙට. ඒ දේශනා කරාට පස්සේ ඒක අහගන්න ප්‍රඥාවන්තයන් ඒ අනුගමනය කරලා ඒ අනුව හැසිරিলা ඒ අයට පුළුවන්කමක් ලැබෙනවා මේ තීන් නිර්වාණය නැත්තම් නිවීම දුක කෙලවර කර ගැනීම කරයි. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මාගේ ධර්මය අහන හැම කෙනෙක්ම ඒ විදිහට ප්‍රඥාවෙන් හැසිරුණොත් ඒ ප්‍රඥාවන්තයාට දුක කෙලවර කරන්න පුළුවන්. බුදු කෙනෙක් ඉපදුනා ඉපදුනාට පස්සේ ඒ භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණාට පස්සේ තමයි දුකින් ඉඳ සත්‍ය මේ සංසාර දුකින් අත මිදෙන්නේ. ඒක නිසා තමයි දුක කෙලවර වෙනවා කියන්නේ. කල්යාණ මිත්‍ය ආශ්‍රය කරපුවා. ඒතර කවුද මේ කල්යාණ මිත්‍යා කියන්නේ එහෙනම්? කල්යාණ මිත්‍යා කියන්නේ කවුරුවත් නෙවෙයි පින්නතුනේ. කල්යාණ මිත්‍යා කියන්නේ චතුරාර්ය සත්‍යය දේශනා කරන උත්තරය. අපේ ප්‍රධාන කල්යාණ මිත්‍යා බුදු පියාණන් වහන්සේ ඒ වගේම අනෙක් කල්යාණ මිත්‍රයෝ තමයි ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා. එතකොට මේ කල්යාණ මිත්‍යා දේශනා කරන ධර්මය මේකේ දුක නැති වෙන්නේ මේ සූත්‍රේ පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරොත් විතරයි. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ නමක් මේ පාරමියන් දෝනි කියලා. ඒතර මහා චත්තාරිසක සූත්‍ර දේශනාවේ පෙන්වන ආර්ය ශ්‍රාංක මාර්ගයේ ඒ සම්මා දිට්ඨිය කියන එක ගත්තාම ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි කම්මස්ස කතා සම්මා දිට්ඨිය. අනිත් එක තමයි ලෝක උත්තර. එහෙම නැත්නම් මේ නිර්වාණය සඳහා යන සම්මා දිට්ඨිය. සාමාන්‍යයෙන් ලෞකික සම්මා දිට්ඨියක්වත් නැති කෙනෙක් ඒකේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය දෙන්නවත් බෑ. මොකද දසවස්තුක සම්මාදිට්ඨිය තියෙනවා. එහෙම නැත්නම් කර්මස්සගත සම්මාදිට්ඨිය තියෙනවා. ඒ කියන්නේ කර්ම කර්මඵල අදහන්න ඕනේ. නැත්තම් බෑ. උදාහරණයක් විදිහට ගත්තහම ඒකේ පෙන්නන ඉස්සල්ලාම් පෙන්නන්නේ මිත්‍යා දෘෂ්ටිය. දුන් දේ විපාක නැත. ඒ කියන්නේ දුන්නට ඇති වැඩක් නැහැ. ඒ වගේම පිදුනකට මොන හරි දෙයක් මල් පූජා කරාට ඒ වගේ ඒවා පිටුවට එහෙම විපාක නැහැ. මිත්‍යා දෘෂ්ටික. ඒ වගේම මව කියලා කෙනෙක් නැහැ, පියෙක් කියලා කෙනෙක් නැහැ. ඕපපාතික සත්‍යෝ නැහැ. දැන් අපි හිතමු මහා දියුණුවයි කියලා ඉතාලින් ওই බටහිර රටක කෙනෙකුගෙන් අහනවා මේ ප්‍රේතයෝ වගේ කට්ටිය ඉන්නව දන්නවද කියලා. ප්‍රේතය භූතයෝ වගේ කට්ටිය ඉන්නව දන්නවද කියලා. ඒගොල්ලෝ කියයි මොකක්ද? තාම අපි පරීක්ෂණ කරනවා. තාම කැමරාවෙම අයි කරලා තියෙන්නේ කියලා. අපේ ඉන්න ගමේ ඉන්න උපාසක ගම්ම කෙනෙකුගෙන් අහනවා පෙරේත එහෙම ඉන්නාද කියලා. මොකක් කියයිද? ඒගොල්ලෝ නම් දන්නා ඉන්නා කියලානේ. එහෙනම් අරගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ උපපාදික සත්‍යෝ ඉන්නවා කියලා. එහෙනම් ඒගොල්ලෝ මේ දසවස්තුක සම්මාදිට්ඨියටත් ඇවිල්ලා නැහැ දිනුනේ කියලා හිතුවට. එතකොට එයාලා දන්නවද මේ දුන් දේ විපාක තියනවා කියලා? බෞද්ධය වුණාම දන්නවා කියලා. දුන්නට පස්සේ සතෙකුට කන්න දුන්නොත් ආත්ම භාව 100ක් හම්බ වෙනවා කියලා දන්නවා. දුස්සීල මිනිසෙකුට කන්න දුන්නොත් ආත්ම භාව 1000ක් හම්බ වෙනවා කියලා දන්නවා. එතකොට සිල්වත් මිනිසෙකුට කන්න දුන්නොත් එimhe ආත්ම භාව දස ලක්ෂයක්. 1.6ක්. 6.6ක් හෝ 1.5ක් මට මතක තියෙන විදිහට. ඒ වගේම අර විතරාගී තාපසෙක් වගේ කෙනෙකුට ධානය කරගත්ත කෙනෙකු කන්න දුන්නොත් 1.12 කෝටි ලක්ෂයක් හම්බෙනවා. සෝවාන් මාර්ගඵලයේ සාක්ෂාත් කරගන්න යන කෙනෙක් තව මාර්ගස්ථයෙක්. එයා කෙනෙක් කෙනෙකුට බස් හැන්දා බෙදුවොත් එහෙම ආත්ම භාව අසංකේය. 1.140 අපිට හම්බෙන මාර්ගඵලලාභින් ගැන කවර කතාවද? සාංගික දාන ගැන කවර කතාවද? ඒවා දන්නේ නැහැ ඒගොල්ලෝ. නැවත ඉපදිනවා කියන එකක්වත් දන්නේ නැහැ. ආයෙ පාස්මයක් තියනවාද කියලා. ඉතින් එහෙනම් මේ අපිට මේ තියෙන සම්මාදිට්ඨිය කම්මස්සගත සම්මාදිට්ඨිය කියන එක අත්‍යවශ්‍යයි මේ ගමන යන්නේ කවුද මේක දේශනා කරන්නේ බුදු කෙනෙක්මයි හැබැයි ඒ කර්ම කර්මඵල විශ්වාස කරගෙන යන මේ සම්මාදිට්ඨික මාර්ගයෙන් අපිට පිනක් තියෙනවා ඒ වගේම විපාකයකුත් තියෙනවා අනාගතේ මොන විපාකද තියෙන්නේ සැප විපාක හැබැයි සැප විපාක ඇති වුණත් අපි සසරේ යනවා සසරේ යනවා ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ එතනින් අපිව ගලවලා ඊළඟ තැනට තියෙනවා මොකක්ද ඒක ලෝකුත්තර ලෝකෝත්තර සම්මා දිට්ඨියට. ඒ මාර්ගේ වඩන්න කියලා කියන්නේ ඒකයි කල්යාණ මිත්‍යා මුණ ගැහුණාම කල්යාණ මිත්‍යා දේශනා කරන්නේ සද්ධර්මය. ඒක තමයි සෝවාන් වෙන්න පළවෙනි අත්‍යවශ්‍යම මාර්ගය. සෝවාන් වෙන්න අත්‍යවශ්‍යම දේ තමයි කල්යාණ මිත්‍යා මුණ ගැහිලා කල්යාණ මිත්‍යා දේශනා කරන ධර්මය අහලා ඒ අනුව සිහිය පාත්තන එක. අපිට එතන පෙන්නනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය අත්‍යවශ්‍යයි. ඒ වගේම ඒ සද්ධර්ම ශ්‍රවණය අත්‍යවශ්‍යයි. යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍යයි. මෙන්න මේ කාරණා තුන තියෙනවා නම් අන්න එයාට පුළුවන් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න. ඉතින් ඕක දේශනා වෙන්නේ නැහැනේ. දේශනා වෙන්නේ අබුද්ධෝත්පාද කාලයන් වල. දැන් අපි දන්නවා තණ්හං කර මේදං කර ඒ සරණංකර දීපංකර කියලා භාගතුන් වහන්සේලා හතර නමක් පහළ වෙන එක කල්පයක. ඊළඟට දීපංකර භාගතුන් වහන්සේ කාලේ තමයි අපේ ගෞතම භාගතුන් වහන්සේ එදා සුමේත් තාපසේලා බෝධිසත්වයන් වහන්සේ මහා අබිනීහාරය වෙන්නේ. මහා අබිනීහාරය කියලා කියන්නේ. ඒ අබිනීහාරය කියලා කියන්නේ පළවෙනි වතාවට බුදු වෙන්න නියත විවරණ ගන්න. බුද්ධත්වයේ ලබන ඊට කලිනොත් පාරමිතා පුරලා තියෙනවා. එතනින් තමයි පටන් ගන්නේ. එතනින් පස්සේ පෙන්වන්නේ කල්ප 1.140ක් බුදුවරුනේ. කවුද චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ එතකොට? කවුරුවත් නැහැ. කල්ප 1.140. ඊට පස්සේ කොණ්ණඤ්ඤ බුදුහාමුදුරු පහළ වෙනවා. ඊට පස්සේ ආයෙත් කල්ප 1.140ක් බුදුවරුනේ. ඉතින් මේ බාන කොච්චර කාලයක් මොනවාද බුද්ධෝත්පාද කාලය. ඉතින් මේ කාලවල කල්යාණ මිත්‍රයෙක් නැහැ. ඉතින් කල්යාණ මිත්‍රයෙක් නැති කාලයකට කවදාවත් සද්ධර්මයක් ඇහෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රෙක් නැති කාලයකට තියෙන්නේ නිකන් හොඳ ගුණාංග තියනවා. මේ දැන් කල්යාණ මිත්‍රෙක් භාගතුන් වහන්සේගේ සාසනය සාසන නැති කාලයන් වල හොඳ වැඩ තියෙනවා. හැබැයි මේ තියෙන චතුරාර්ය සත්‍ය ධර්මය නැහැ. ඒ හින්දා ප්‍රවාහන්න එන්න බෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට වෙන පෙර ශාසනයක යම්කිසි කෙනෙක් සෝවාන් වෙලා මාර්ගඵල ලැබලා ඉඳලා ඉපදුනා නම් එයා ඒ ධර්මයෙන් සම්මාදිට්ඨික වෙලා ඉන්න එයා නිර්වාණයට අරගෙන යනවා. සම්මාදිට්ඨික වෙලා තියෙනින්ද. නමුත් සම්මාදිට්ඨික වෙන්න මේ ධර්මය අහන්නම ඕනේ. මොකද්ද මේ දේශනා කරන්න භාගතුන් වහන්සේ? භාගතුන් වහන්සේ දේශනා කරන්නේ නම් සම්මාදිවේ මම මේ ලෝකෝත්තර ආර්ය ශ්‍රාංග මාර්ගය ගැන පෙන්වන්නේ දැන් අද. දැන් ලෞකික ආර්ය ශ්‍රාංග මාර්ගයේ ඔයත්ෝ දන්නවා. උඟ පොත්වලින් කියවල අය ඉගෙනගෙන තියෙනවා. නමුත් ලෝකෝත්තර අරිෂ්ඨාංග මාර්ගයේ සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය ගිහිය පාවිච්චි වෙන්නේ නැහැ. මේක නිර්වාණය සඳහාම යන එකක් නිසා කොහෙවත් අල්ලන්නේ නැහැ. ඒකින් තමයි අනාස්තවා කියලා කියන්නේ. අරක සාසවා. ඒකේ ආශ්‍රව තියෙනවා. මේකේ ආශ්‍රව නැහැ. ඒ නිසා ආර්ය ශ්‍රාංග මාර්ගය සම්පූර්ණ කරන්නම ඕනේ මාර්ගඵල ලබන්න. ඉතින් එහෙනම් බලමු අපි කොහොමද දැන් මේ ආර්ය ශ්‍රාංග මාර්ගය අපි ගමන් කරන්නේ කියලා. එතකොට දුක කෙලවර වෙනවා කියන්නේ ඒකයි. දැන් අපි දන්නා භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට මේ පළවෙනි සත්‍ය විදිහට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ දුක්ඛාරය සත්‍යය. මේ ලෝකයේ දුකයි. දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ මේ ලෝකයේ තියෙන මොකක් මතද? දුක මත. ඒක කොහොම කිව්වත් දුකයිනේ. දැන් අපිට දුක්ඛය කියන එක ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ප්‍රිය විප්පයෝග අප්‍රිය සංපයෝග යම් පිච්ඡන් නලබති සංපි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා මහා දුක් ගොඩක් වෙනවා. එතකොට දැන් බලන්න අපි ඉපදුනා නම් කොහේ ඉපදුනත් දුකයි නේද එන්නේ? කොහේ ඉපදුනත් දුකයි, නිරේ ඉපදුනත් දුකයි, තිරිසන් ලෝකේ ඉපදුනත් දුකයි, නේද? പ്രേත ලෝකේ ඉපදුනා දුකයි, ඉපදුනාම දුකයි. ඊළඟට දිව්‍ය ලෝකවල ඉපදුනාම දුක්ඛය තියෙනවා. දෙවිවරුන්ටත් මතක තියාගන්න මේ දුක නෑ නෙමෙයි දෙවිවරුන්ටත් දුක තියෙනවා. ඊළඟට බ්‍රහ්මයන්ට දුක නැද්ද? ඒගොල්ලොත් අර සංඥා වගේ දේවල් අල්ලගෙන ඉන්නේ. සංඥා විපරිණාමයටපත් වෙනකොට ඒගොල්ලොත් ඒ ප්‍රීතියන් එහෙම නැති වෙනකොට දුක් වෙනවා. එහෙත් දුක තියෙනවා. එහෙනම් දුක නැති තැනන් දැන් අපි මව කුසේ ඉන්නකොට මාස 9ක් විතර අර හිර වෙලා ඉන්නේ පැත්ත ඇතුලේ නේද? එළියට ආවම අඬාගෙන ඉන්නේ කවුරු හරි හදා වඩා ගත්ත ඉන්න හොඳයි. නැත්තම් එහෙම මෙලහටත් මැරිලා අපි. කවුරු හරි මේ අසර නැහැ අපි හුඟක් අසර නැහැ. ජරා වෙලා ව්‍යාධි වෙලා අන්තිමට මැරිලා යනවා. නේද? අපේ තියෙන මේක වේදනාවක්වත් ගන්න කවුරුත් ඉන්නවද? අපි හෙම්බිරිස්සාවක් ගන්න කවුරු හරි ඉන්න කෙනෙක් ඉන්නවනම් හොයාගන්න බෑ. මම හෙම්බිරිස්සාව තියෙන ජොට්ටක් දෙන්න පුළුවන්ද කියලා කාට හරි. ඒත් බෑ. ඇයි බැරි? ගන්න කෙනෙක් නැහැ. දුක ගන්න කෙනෙක් නැහැ. අපේ තියෙන මේ ශරීරයේ වේදනාවක් කවුද ගන්නෙ? මොන දොස්තරද ගන්නෙ? කවුද විඳින්න ඕනේ? තමන්මයි. ඒකයි මේ දුක තියෙන්නේ මෙතනම. අපිට ඉඳගෙන ඉන්නවත් බැරි ඇයි මේ? ඉඳගෙන ඉන්නවත් බැරි දුකින්ද? ඉඳගත්තාම අපිට හිතන හිටගත්තොත් දැන් සප්පයි කියලා. එහෙනම් හිටගත්තාම සප්පයිද? නෑ නේද? හිටගෙන හිටියත් දුකයි. ඇවිද්ද සැපයි කියලා හිතන එතකොට. ඇවිද්දාම එතකොට සැප වෙනවද? නෑ. ඉතින් අපි මේ හෙට මෙහෙට දඟලන්නේ මෙව කරන්නේ මොනවා හින්දාද මේ? දුක නැති කරන්න දඟලනවා. හැබැයි දුක නැති කරගන්න දඟලුවාට නැවත දුකට දුකටමයිපත් වෙන්නේ. මොකද ලෝකයේ තුල තියෙන දුක විතරමයි. දුකමයි තියෙන ඔය සැප කියන එකත් මොකද්ද? දුකක් කියලා තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ. දැන් අපිට වස්තු භාගයේ මිල මුදල් ධන දාන්නේ මේ ඔක්කොම තියෙනවා. මිනිස්සුන්ට තියෙනවාද? තියෙන කට්ටිය උපරිම තියෙන කෙනෙක් ගිහිල්ලා අහලා බලන්න. ඔයාට දුක නැන්ද කියලා. ඈ ඉගෙනගෙන උහියලට යන කෙනෙන් අහලා බලන්න. එයාට ඔයාට දුක දැන් ඉවර වුණාද කියලා. කියයි තවත් තියෙනවා කියයි මොන හරි ප්‍රොජෙක්ට් එකක්වත් කරා. ඇසයින්මන්ට් කරන්න තියයි කියේ. තව මොන මොන හරි තියෙනවා කියන්නේ. තාම මේවා ඉවර කරන්න බැරි වුණා කියේ. ඉතින් ඉවරයක් නැහැ. දුක ඉවරයලා නැහැ. සල්ලි තියෙන කෙනා උඩ මම හිතන් තාමත් ඉන්නේ බිල් ග්‍රේට්ස් වෙන්නේ. එයාගෙන් අහලා බලන්න ගිහිල්ලා. දැන් ඔයාගේ දුක ඉවරද කියලා. මොනා කියේ? ඈ කොයි වෙලේ වෛරස් වලින් ඇටැක් කරයිද කියලා බයෙන් ඉන්නේ කියේ. එහෙනම් එයාත් ඉන්නේ මොකකද? සල්ලි තිබ්බයි කියලා දුක ඉවර වෙන්නේ නැහැ. එහෙනම් මහා දුක්ඛයක තමයි මේ හැමෝම ඉන්නේ. ඉගෙන ගත්තා කියලා සල්ලි හම්බ කරා කියලා, ගෙවල් හැදුවා කියලා, ළමයි හැදුවා කියලා, විවාහ වුණා කියලා දුක ඉවර වෙන්නේ නැහැ. මේ ලෝකයේ ඇතුළෙමයි ඉන්නේ. දැන් අපි හිතමු මේ හෝල් එකක් තියෙන මේ හෝල් එක ඇතුලේ තියෙනවා ඉන්නවා විෂගෝර සර්පයෝ. ඉතින් මේ හෝල් එකේ ඇතුලේ ඉන්න කෙනා මොකද වෙන්නේ හැවෙලේ? සර්පයන්ගේ දෂ්ට කරනවා. අනිවාර්යයෙන්ම මරණය හෝ මරණය සමාන දුකකටපත් වෙනා ඉන්නවා. හැබැයි එළියේ ප්‍රශ්නයක් නැහැ නේද? එහෙනම් දන්න කෙනා මොකද කියන්නේ මේකෙන් එළියට පැන ගන්න උත්සාහ කරනවා. ඒ බුදුහාමුදුරන්ගේ වචන විශ්වාස කරා එකයි. මේ ලෝකයේ කොහේ පුදුනක් දුකයි කියන එක දැනගත්ත කෙනා එයා මේක අත්හරින්න තමයි කල්පනා කරන්නේ. ඉන්න නම් කල්පනා කරන්නේ. එහෙනම් ආගේ අත්හරින්න කල්පනා කරන කෙනාට විතරයි සම්මාදිට්ඨියක් තියෙන්නේ. අන්නේ යන්නේ මොන පාරේද? මොන සම්මාදිට්ඨියද? මේ යන්නේ මේ ලෞකිකයේ නෙවෙයි. ඒතකොට එයා නිමකද ලෝකෝත්තරේ. එහෙනම් සම්මාදිට්ඨිය කියලා කියන්නේ දුක්ඛේ ඥානං. එහෙනම් දුක කියන එක දන්නවා. දැනගත්තනම් අය කවදාවත් තරපේ ඉන්න තැන් වලට යනවද? යන්නේ නැහැ. තරපේ ආපෝ දාගන්නෙත් නැහැ. එළියේ ලස්සන රූප තියෙනකොට ඒක දා ගන්නවනේ. ලස්සන තද්ද තියෙනකොට දා ගන්නවා. පිට ඇතුළට දා ගන්නවා. හරියට මල්ලකට තරප්පිය දාගෙන යනවා වගේ. දාගෙන දාගෙන යනවා ඊට පස්සේ කියනවා කනෝ කනෝ කනෝ කියලා. එහෙනම් මේ බාහිර තියෙන දේ අභ්‍යන්තර ගන්නවා කොහෙන්ද ගන්නෙ? ඇහෙන් ගන්නවා. කනෙන් ගන්නවා, නහයෙන් ගන්නවා, දිවෙන් ගන්නවා, කයෙන් ගන්නවා, මනෙන් ගන්නවා. මේ ආයතන වලින් ගන්නෙ මේ වගේ දුක්දායක දේවල්. අරන් විඳවනවා. දැන් අපි යම් රූපයක් දිහා බලලා දැන් අපි මල් ගහක් දකිනවා. සරලව මම කියලා දෙනවා මල් ගහක් දකිනවා. මල් ගහක් දැක්කට පස්සේ ලස්සන මලක් පිවිලා තියෙනවා. හිතනනේ ලස්සන මලක් මටත් මේ જાතිය මලක් හදා ගන්න තිබ්බනම් හොඳයි. මේක මේක ඉඹින්න තිබ්බනම් හොඳයි. මේක අල්ලන්න තිබ්බනම් හොඳයි. ස්පර්ශ කරන් තිබ්බනම් හොඳයි කියලා දැන් හිතෙනවා. ඒ හිතෙනවා කියන්නේ පින්නතුනේ නැවත අපි හිතනවා මේ જાතියේ මලක් බලන්න නැවත් නැවතත් ඇහැක් තිබ්බට කමක් නැහැ කියලා. නැවත කනක් තිබ්බට කමක් නැහැ. නැවත සුවඳ බලන්න අහයක් හම්බුණාට කමක් නැහැ. නැවත අපි පතනවා. ඉතින් අහපව අයෙත් ඇහක් පැදුවොත් මොකද වෙන්නේ? ඇහ ජරා වෙන්නේ නැද්ද? මේ තියෙන ඇහ ජරා වෙලා යනවා. ඒකත් ලෙඩ වෙලා යනවා. ඒකත් මැරිලා යනවා. එන අනික අනිවාර්යයෙන්ම අනාගතයේ ඇහක් ඇදුවා ඔච්චරයි. අනාගතයේ ඇහක් ඇදුවත් ඔච්චරයි. එහෙනම් එහෙමනම් එහෙම දන්න කෙනා මේක නැවත මම්පත් වෙන්නේ තමන්පත් වෙන්නේ දුකටමයි කියලා දැනගත්තා නම් අන්න ඒක එයා මොකද කරන්නේ? අතහරිනවා. කාටද අතහරින්න පුළුවන් එන්නේ නම් ප්‍රඥා වන්තයාට විතරයි. කොහෙන්ද අතහරින්නේ? ඇහැට එන රූපය අතහරිනවා. කනට එන ශබ්දය අතහරිනවා. ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, හොඳයි, මනවයි කියලා යන්නේ නැහැ දැන් එයා. ඒක අතහරිනවා එතන. එහෙම අතහරිනවා. එහෙනම් ඒ අතහරිනකොට එනම් සම්මා දිට්ඨිය තියෙන කෙනාට විතරමයි ඊළඟට සම්මා සංකප්පය තියෙන්නේ. සම්මා දිට්ඨියක් නැත්නම් සම්මා සංකප්පයක් නැහැ. එහෙනම් සම්මා දිට්ඨිය ඇති කරන්න කල්යාණ මිත්‍යා උදව් කරන්නේද අපිටද? එහෙනම් ඒකට හේතු මොකද? තණ්හාව. එහෙනම් තණ්හාව නැති කරා කියන්නේ අපි අතහැරියා. ඉවරයි. එහෙනම් දැන් අර මල් පැලේ ගෙනාවා නම්, ගෙදර ගෙනාවා නම් මොන තරම් දුකක් විඳිනවද? ඈ අර පොළවේ පණුවත් මරලා ඒක හදන්න ඕනේ. වතුර දාන්න ඕනේ, කොටුවක් ගහන්න ඕනේ. ඊට පස්සේ ගෙදර ඉන්න නේද? සත්තුන්ගෙන් ඒක බේර ගන්න ඕනේ. කවුද කඩන්නේ කියලා බලා ගන්න. අර එන තැනම මල අතහැරලා ආවනම් මොකද වෙන්නේ? ඒ අරඹයා එක දුකක්වත් නැහැ. එහෙනම් දුක්ඛය ඇති වෙන හැටිත් දන්නා. එයා දැන් දුක්ඛය නැති වෙන හැටිත් දන්නවා. කවුද කියලා දුන්නේ අපිට? කල්යාණ මිත්‍යා. එහෙනම් කල්යාණ මිත්‍යා කියලා දුන්න දුක නැති වෙන ආකාරය. එහෙනම් අපි දුක නැති වෙන ආකාරයට අපිට ඒක පච්චත්තං වේදිතබ්බෝ. දැන් නේද? දැන් භික්ෂුන් වහන්සේ නමක් ගහක් මුලකට එලා බණ භාවනා කරගෙන ඉන්නවා. අනුන්ගෙන් කාලා ජීවත් වෙනවා. ඒකට හම්බ කරගෙන කනවා තව එක්කෙනෙක්. රස්සාවක් කරගෙන හම්බ කරගෙන ඒත් බත් එකක් පිඟානයකට දාලා කනවා. ඒක ප්‍රශ්න කෝටියක් එක්ක එයා කනවා. අරයා කිසි ප්‍රශ්නයක් නැතුව කනවා. ඇයි? අල්ලගත්තේ නැති හින්දා ප්‍රශ්නයක් නැහැ. භික්ෂුන් වහන්සේට මොනවාද තියෙන ප්‍රශ්න? අතහැරපු හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. අල්ලගත්තන අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් දැන් බලන්න පින්න තුනේ මෙන්න මේ නෙක්ඛම්මේ කියන එක කොච්චර වටිනවද එහෙනම්. එහෙනම් සම්මා දිට්ඨියක් තියෙන කෙනාට විතරමයි සම්මා සංකප්පේ තියෙන්නේ. එහෙනම් සම්මා සංකප්පය ගත්තාම ආකාර තුනක් තියෙනවා. මොකද්ද? නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. එහෙනම් සාමාන්‍යයෙන් අපි ලෝකයේ මගේ කියලා ගන්නේ කාම විතක්කේකේ. එහෙනම් කාම විතක්කයෙන් මගේ කියලා ගන්න කෙනා අනිවාර්යයෙන් මෙතන ව්‍යාපාදය ඇති කරගන්න. හිංසා පීඩක් කරන උදාහරණයක් මම කියන්නම්. දැන් අපි හදනවා එළවලු පාත්‍ය. එළවලු පාත්‍යක් හදලා ඒක කියනවා කාගේ කියලාද? එහා ගෙදර එක්කෙනා කියනවාද මගේ කියනවා. මගේ. එහෙනම් මගේ නම් ඒක කාම විතක්කයෙන් ගත්ත මගේ කියලා. දැන් ඕකේ ගොළුබෙල්ලේ පණුවේ හරකුයි පැනලා කන්න පටන් ගන්නවා. තරහ යනවද නැන්ද? තරහා යනවා නේද? ඇයි තරහා යන්නේ? මගේ හින්දා. එහෙනම් කාම විතක්කේ තියෙනවා නම් ව්‍යාපාදයක් තියෙනවා. දැන් මොකද කරන්නේ අර? ගොළු බෙල්ලයි පණුවයි මරන්න දඟලන්නේ නැන් දැන් ඊට පස්සේ. එහෙනම් හිංසා පීඩා කරනවා. එහෙනම් දැන් බලන්න කාම විතක්කයක් තියෙනවා නම් ව්‍යාපාදේ තියෙනවා. ව්‍යාපාදේ තියෙනවා නම් හිංසා කරනවා. එහෙනම් කාම විතක්කේ ඉන්නේ රාගයෙන් නේද? ව්‍යාපාදේ ඉන්නේ ද්වේෂයෙන්. හිංසා පීඩා කරන්නේ මෝහයෙන්. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕන බුදුහාමුදුරේ දේශනා කරන්නේ? කාම විතක්කේ අතහැරලා නෙක්ඛම්මේට එනවා. එහෙනම් රාගය අතහැරලා මොකද වෙන්නේ? රාග රාගයෙන් අයින් වෙලා රාගයෙන් අයින් වෙලා අලෝභයට එනවා. ලෝභයෙන් අයින් වෙලා අලෝභයට එනවා. නෙක්ඛම්මෙන් අතහැරියා. දැන් අපි හිතමුගේ පාත්තියෙන් අපි එළවලු පාත්තියෙන් භාගයක් අතහැරලා කියනවා මේ එළවලු පාත්තියේ භාගය මොකෙක් කෑවත් කමක් නැහැ කියලා. දැන් ඒ ඒ භාගය වෙලා හරකෙක් නටනකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා. ගොළුබෙල්ලෙක් කරනකොට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ප්‍රශ්නයක් නැත්තේ? මගේ නෙවෙයි අතහැරිය. හැබැයි ඉතුරු භාගය තාම තියෙනවානේ. බුදුහාර දේශනා කියන්නේ මොකද? ඒකත් අතාරින්න කියනවා. අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ය අනාල චුට්ටක්වත් ඉතුරු නැතුව අතාරින්න කියනවා. එහෙනම් හිතෙන් අතහරින්න තියෙන්නේ. ඉතින් කවදා හරි දවසක දුක අත දුක නැති කරගන්න නම් පින්නතුනි අතහැරීම කළ යුතුමයි. කිසිම කෙනෙකුට වෙන ක්‍රමයක් නැහැ. දුක දුක අල්ලා ගන්නවා කියලා කියන්නේම දුක ඇති කර ගන්නවා කියලා කියන්නේම දේවල් තමන්ගේ කියලා ගන්නවා කියන එක. මගේ කියලා දෙයක් ගන්නවා නම් මගේ නොවන දෙයක් නෙමෙයි. මේ මහා පොළොව කාටවත් අයිතිද? මේ පටවි මහා පොළොවේ තියෙන අපි ගෙවල් දොරවල් හදාගෙන වැටවල් ගහගෙන ඉන්නවා. ඉතින් ඕකට කලින් කට්ටියකුත් කියවන ඒගොල්ලන්ගේ කියලා. දැන් අපි කියන අපේ කියලා. ඊට පස්සේ අපි මරනවා තා කට්ටියගේ ඒගොල්ලන්ගේ. ඒ නිසා මේ එකක්වත් අපිට ඇයිති නැහැ. නැති දෙයක් මගේ එහෙනම් හොඳම දේ මොකද්ද? අත්හරින එක. ඒක මගේ නෙවෙයි. අතෑරියා. එහෙනම් කාමිතක්කේ නැහැ දැන් නෙක්කම. නෙක්කම් මේ ප්‍රමාණයට අව්‍යාපාදයේ අව්‍යාපාදයේ ප්‍රමාණයට එහෙනම් හිංසා පීඩා කරනවද කවුරුවත්? නැහැ. හිංසා පීඩා කරන්නේ නැහැ. එහෙනම් දැන් ඔන්න බලන්න වෙන සම්මා දිට්ඨිය තියෙනවා නම් විතරයි සම්මා සංකප්පය තියෙන්නේ. දැන් එන සම්මා වාචා. සම්මා වාචාවල තියෙන මුසාවාද, පරුසාවාච, පිසුනාවාච සම්ප්‍රප්පලාප. ඔවෙන් අයින් වෙනවා. ඒවෙන් අයින් වෙනවා. දැන් බලන්න මුසාවාදේ. බොරු කිව්ව නේද මෙච්චර කාලයක්. මොකද්ද? මගේ නොවන දෙයක් මගේ කියලා බොරු කිව්වා. ඒක තමයි බොරුව. හැබැයි මේක ආර්ය පැත්තෙන් මේ කියන්නේ. සම්මුති සහමාන ජීවිතයේ තියෙන බොරුව නෙවෙයි. මං කිව්වේ ඉස්සල්ලා මේ දේශනා කරන්නේ මොකද්ද මොන ආර්ය ශ්‍රාංක මාර්ගයේද? ලෝකුත්තර. එහෙම නැත්නම් ලෝකෝත්තර ආර්ය ශ්‍රාංක මාර්ගයේ අතාරින එකක් මෙතන තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තාම බොරු හතරක් අපි කියනවා. එකක් තමයි රූපයක් දැක්කාම මේ කයක් වගේ එකක් දැක්කාම මේකේ තියෙන මොනවාද කෙස්ලොම් නියදත් වලින් හැදෙච්ච මේ අසෝචි ගොඩක් තියෙනවා. වමනෙන් හැදෙච්ච එකක්. අපි කන බොන ආහාරය කියන්නේ වමනේනේ. ඒ වමනේ තමයි මේ මුළු කය පුරාම යන්නේ. එහෙනම් මේ මුළු කයම හැදලා තියෙන්නේ මොකෙන්ද? වමනේ. ඉතින් මේ වමන ගොඩකට අපි කියනවා ලස්සන කෙස්ලු. ලස්සන නේද? කෙස්ලු ලස්සන මූණලු ලස්සන ඇඟක්ලු. මොකද්ද එහෙනම් කියන්නේ බොරුවක්ද ඇත්තක්ද? බොරුව. අසුබ දෙයක් සුබයි. බත් එකේ කෙස් තියද්දි කොහොම කියනවා? ලස්සනයි කියනද කවුරු? නෑ කියනනේ. එහෙම ලස්සනයි කියන්නේ නේ. එහෙනම් ඔය දෙකෙන් එකයි ඇත්ත. එක්ක ඔළුවේ තියද්දි ලස්සනයි, එක්ක බත් එකේ තියද්දි ලස්සනයි. නැත්තම් මොකද දෙකම කැතයි. මොකක්ද ඇත්තම? දෙකම කැතයි. දෙකම අසුචි. ඒක තමයි ඇත්ත. එහෙනම් මෙච්චර කල් අපි කිව්වා මොකද්ද? මේ තියෙන බොරුව මේ අසුබයක් සුබයි කියන බොරුව දැන් අතහැරෙනයි. දන්නවා දැන්. ඊළඟ තමයි මේක මහා දුකක් තියෙන මුළු ජීවිතේම තියෙන මොකද්ද? දුක. උදේ ඉඳන් රෑ වෙනකන් රෑ ඉඳන් එළි වෙනකන් මොන අරබයාද මේ දුවන්නේ? තපෝ යන්නේ. හැබැයි හැම වෙලේම අහුවෙන්නේ මොකද්ද? දුක කොහෙට පැන්නත් වඳුර කොයි අත්තර පැන්නත් කොයි අත්තෙත් කරන්ට් එක තියෙනවා නම් අඳුර අනිවාර්යෙන්ම මොකද වෙන්නේ? දුකටමයි පත් මේක අතහැරලා ඊළඟ එක හොඳයි කියලා අල්ලපුවාම ඒකෙත් කටුනම් මොකද වෙන්නේ? ඒකෙත් දැනෙනවා. ඊළඟට අල්ලපුවාම ඒකෙත් කටුන ඒකෙත් දැනෙනවා. ඒ හින්දා කටු අකුල් තියෙන එකක්මයි තියෙන්නේ. නිකන් නේද? හැම තැනම දුකක්පත් වෙන එක. ඒ හින්දා අපි මොන එකකට ගියත් මොකක් මාරු කරත් හරියන්නේ නැහැ. අපි දුක දැන් කතාවේ නරකයි. නෝන මාරු කළා තව නෝනේ බැඳ ගන්නවා කියලා හිතනවා. ඒකත් මොකද? අරකත් එච්චරයි මේකත් එච්චරයි. කොහොම කරත් ඔච්චරයි. තව තව කරත් ඔච්චරයි. ඒක සංසාරේ අපි කරලා කරලා කරලා මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා මේ එකින් එකට පැන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. රස්සාවක් හොඳ නැහැ කියලා තව රස්සාවට ගියා කියන්නේ. ඒ රස්සාව හොඳ වෙනවා. නෑ ඒකෙත් තියෙන වැඩ කරත්. නිකන් ඉඳලා රස්සාව කරන්න බෑනේ නේද? මේ ලෝකෙ තියෙනවා නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න පුළුවන්කම. එහෙම නෑ. හ්ම් එහෙම නෑ. හැබැයි මේ ලෝකේ සියල්ල අතහැරලා දාලා අපිට පුළුවන් මේ සැපය ලබා ගන්න. මේක ලබා ගන්න මේ ආර්යයන් ආර්ය මාර්ගයේ ගමන් කරන පිරිස විතරයි. ඒකයි ටික දෙනෙක් විතරක් මේක ලබනවා කියලා කියන්නේ. දැන් අපි ඒ විදිහට බොරු කියන එක අපි නවත්තනවා. මුසාවාදේ මොනවාද? දුක් දෙයක් අපි සැපයි කියන බොරුව නවත්තනවා. දුක් දෙයක් සැපයි කියන. මේ සැපයි කියලා හිතුවේ නේද? මහා ලොකු දේවල් අපි අත්පත් කරන අත්පත් කරන අත්පත් කරන ගිහිල්ලා තැපයි තැපයි කියලා අල්පත් කරන ගිහිල්ලා හැම වෙලේම දුක්කට පත් වෙනවා. අපි අලුතෙන් වාහනයක් ගත්තා. ගන්න කලින් හොඳට නිින්ද ගියා. ගත දායින නිින්ද යන්නේත් නැහැ. වාහන තෙල් ගහන්න ඕනේ, පිනාස් ගන්න තියෙනවා, අර තියෙනවා, මේවා තියෙනවා. හැප්පෙයිද වාහන යනකොට දැන් අපිවත් ওই මහත්තුරු එහෙම එක්ක යන ලොකු ලොකු වාහනවල. පුදුම බයෙන් යන්නේ. අපිට ගාණක්වත් නැහැ. කෝටි ගණන් වටිනා වාහනේ. ඒ තැපම මටත් හම්බ වෙනවා. එයාට එච්චර දුක් එච්චර ගාණක් දීලා වෙන මොකද දරන්නේ? දුක. අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපේ නැති හින්දා මේක. එහෙනම් බලන්න මේ දුක්ඛ දෙයක් තමයි අපි මේ මොකද්ද? සැපයි කියලා අල්ලන්නේ. ඒකත් මේ බොරුවක් නවතිනවා. මගේ නොවන දෙයක් මගේ කියලා අල්ලයින්. මේ පටවිය මගේ නෙවෙයි පින්නතර මතක තියාගන්න. මේ ආපෝව මගේ නෙවෙයි තේජෝව මගේ නෙවෙයි වායෝව මගේ නෙවෙයි. මේවා සබහා ධර්ම. අපි කොච්චර දැඟලුවත් අල්ලගන්න අල්ලගන්නම නම් බෑ. කිසිම කෙනෙකුට අල්ලන්න බෑ. අල්ලන්න බැරි ගියක් අල්ලන්න ගිහිල්ලා දුකටපත් වීම විතරමයි. එහෙනම් මගේ නොවන දෙයක් මගේ කියලා අල්ලගෙන මගේ පවුල කියලා අල්ල බලන්න මේ කය අල්ලගෙන පුළුවන් ද අපිට ඕන විදිහට පවත්වන්න. බෑනේ ලෙඩ වෙනවා. ඈ කොච්චර ලෙඩ වෙනවද? එක එක ලෙඩ නවත්තන්න බෑ. ඒ වෙනවමයි. වයසට යනවා, කෙස් පැහෙනවා, අමරැලි වැටෙනවා, එක තැනක වැටිලා, මල මුත්‍ර ගොඩේ වැටිලා අනාගතේ ඉන්න තියෙන්නේ. කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහැ. දැන් යනකොට මැරෙන්නත් පුළුවන්. එළියනකොට කොයි මේ ඉන්නවා මේ මැරෙනවා. ඉතින් මරණ හැටිම කල්පනා කරලා තියනවාද මිනිස්සු සාමාන්‍යයෙන්? දවසට විනාඩි 5ක්වත් මරණය ගැන කල්පනා කරනවා. මේ මේ කොහෙද දුවන්නේ කියන එක තේරුම් ගන්න. එතකොට දැන් බලන්න එහෙනම් මගේ නොවන දෙයක් මගේ කරගන්න එක නෑ. ඒ වගේම තමයි තමන් නොවන්නේ තමන් අනිත්‍ය දෙයක් නිට්ටයයි කියලා කියන. දැන් සාමාන්‍ය මම උදාහරණයක් ගන්න දැන් අපි හිතමු කැඩෙනවා නම් හදපු ගමම්ම කැඩෙනවා නම් ගයක් හදයිද? එහෙම හදන්නේ. හදන්නේ මොකක් කියලා? මේක අවුරුදු 50ක් විතර තියෙනවා. මෙච්චර කාලයක් තියෙන අපේ අම්මා හදපු එක තාත්තා හදපු එක මෙච්චර තියෙනවා දැනුත් මේකක් තියෙනවා. එහෙනම් අනිත්‍ය දෙයක් නිට්ටයයි කියලා හදාගත්තාම කොයි වෙලේ හරි කඩා වැටෙනකොට මොකද වෙන්නේ? දුකයි. ඒත් ඒකයි වෙන්නේ. දැන් කතාවදවදින්න කලින් කිව්වා නම් ජ්‍යොතිෂ කවුරු හරි කෙනෙක් හරි විශ්වාසවන්ත කෙනෙක් ඕගොල්ලන්ට නේද? මැරිලා සතියකින් බැඳලා සතියකින් මහත්යාරි නෝනාරි මැරෙනවා කිව්වොත් එහෙනම් බරිද කතාවද? එතකොට දැන් බැඳලා ඉන්නේ මැරෙන්නේ නැති එක්කෙනෙක්. ඒත් මැරෙන එක්කෙනෙක්. එතකොට අපි මැරෙන එක්කෙනෙක් බැඳලා තියෙන්නේ. ඒ කියන්නේ නිට්ටයයි කියලා අනිත්‍යෝ දෙයක් නිට්ටයයි කියලා තමයි අපි අරන් තියෙන්නේ. එහෙනම් මෙන්න මේ බොරු අයින් වෙනවා. එහෙනම් මුසාවාද නැති වෙනවා. එහෙනම් මුසාවාදයේ මුසාවාද කරන්නේම අර අසුචි ගොඩක් වගේ එකක් හොඳයි කියලා කියන්නේම මතක තියාගන්න රාගයෙන්ද. මොකක් හින්දාද? රාගයෙන්ද. රාගයෙන්ද. නැත්තම් මේ අපෝ අසුචි ගොඩක් කියලා කියන්න තිබ්බා. කියන්නේ නැහැ. එතකොට මේ රාගයෙන් දාගත්ත රාමු වැඩ කරන්නේ නැහැ ටික දවසක් යනකොට. ඉතින් වැඩ කරන්නේ නැත්තම් මොකද වෙන්නේ? තරහා යනවද නැද්ද? තරහා යනවා. අන්න දේශේ පරුසා වාචා පිසුනා වාචා ටික කාලයක් යනකොට තමයි ගෙවල් වල පරිසරයන් සම්පූර්ණ වෙනස් වෙලා ඉපා වෙනවා. හ්ම්ද? අද වචන කියන්නේ කතාවද බඳලා මුල් කාලේ ටිකක් කල් ගියාට පස්සේ. ටිකක් කල් ගියාට පස්සේ. තද වචන කියනවා. පරස වචන කියනවා කේලම් කියනවා තවත් මේ කියන දේ අහන්නෙම නැත්තම් මෙයා මගේ නෙවෙයි ඉස්සලා නම් මගේ කියලා ගත්ත කෙනා කියන දැන් දරුවෙක් වුණත් එහෙමනේ කියන දේ අහනකම් මගේ කියන දේ අහන්න නැති වුණා පස්සේ මගේ නෙවෙයි වෙනවා මගේ නෙවෙයි වෙනවා ඊට පස්සේ තමයි ඒ දරුවටයි ඔක්කොටම ඊට පස්සේ ප්‍රශ්න දානවා ගෙදරින් දෙයකින්ද මේ මගේ කියලා ගත්ත එකේ ප්‍රශ්නේ තියෙන්නේ. කාගේවත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සම්ප්‍රප්පලාප මොනවාද කියන්නේ? ඔක්කොටම බයිනා නේ. මේකේ රජයේ වැරද්ද, මේ කාලේ වැරද්ද, අර වගේ මේවයි කිසි වැඩක් නැති හිස් කතා කියනවා. එහෙනම් දැන් බලන්න මේවා නවතින්නේ නැද්ද? ඒ ඇහැට රූපේ එනකොටම එතන මේක අතහැරියන නවතිනා නේද? එහෙනම් සම්මා වාචා කියලා කියන්නේ ඔන්න ඔය මුසාව නවත්තනවා කියන එකයි. ඔය තියෙන මුසා පරුසා වාච පිසුනවා සම්ප්‍රප්පලාප නවත්තන්නේ ඇහැට රූපයක් එනකොට මේක ඇත්ත දකින්න. සත්‍ය එකයි තියෙන්නේ. සත්‍ය දෙකක් නැහැ. චතුරාර්ය සත්‍ය අනිත් ඔක්කොම පච. බොරු. සත්‍ය හතරයි තියෙන මේ ලෝකේ අනිත් ඔක්කොම බොරු. එහෙනම් බොරුවක් තමයි අපි මේ ඇත්තක් කියලා අරන් ගිහිල්ලා තියෙන්නේ. ඒ ඇත්ත දැක්කට පස්සේ බොරුව තුල ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ මහා බොරුවක් කියන එකමයි තේරෙන්නේ ප්‍රඥාවන්තයාට විතරයි. මේ ඉගෙන ගත්තා කියන කෙනා නෙමෙයි ප්‍රඥාවන්තයා. ප්‍රඥාවන්තයා කියලා කියන්නේ මේ ලෝකයේ යථාර්ථය අවබෝධ කරගෙන ලෝකේ අතාරින්න පුදියල ප්‍රඥාවන්තයා කියන්නේ. නේද? එතකොට ප්‍රඥාවන්තය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා. ඉතින් සම්මා කම්මන්ත. දැන් ඉතින් මෙයාට හොඳ රස්සාවක් තියෙනවා. මොකද්ද ඒ හොඳ රස්සාව? කඩයක් දාගෙන ජීවත් වෙන එක. නෑ. එයා නෙමෙයි මේ ලෝකේ අතහරින කෙනාගේ තියෙන රස්සාව තමයි ප්‍රාණඝාතයෙන් අයින් වෙච්ච රස්සාවක් ඒක. අදත්තාදානේ අයින් වෙච්ච රස්සාවක්. කාමීවරදව හැසිරීමෙන් අයින් වෙච්ච රස්සාවක්. ඒක තමයි සම්මා කම්මන්තය. මොකක්වත් නෙවෙයි. ඒ ක්‍රියාවලිය තුළම ජීවත් වෙනවා කියන එකයි. අතහැරීමේ ක්‍රියාවලිය තුළම ජීවත් වෙනවා. නේද? එතන ප්‍රාණඝාතයක් නැහැ. ඒ කියන්නේ ගැඹුරින්ම ගත්තාම දැන් භික්ෂුන් වහන්සේ නමකට කියන පොළව තරන්න එපා කියලා. ඇයි ඒ? පොළවේ ඉන්න තත්තු එහෙම නැහැ. උපසම්පදායිච්ච භික්ෂුන් වහන්සේට කියන්නේ. එතන මුදල් පරිහරණය කරන්න කියලා තියෙනවා භික්ෂුන් වහන්සේට. බුදුහාම මොකද කියන්නේ? එපා කියන්නේ ඇයි ඒ? මුදල් පරිහරණය කරොත් අපිට ඕන ඕන දේවල් ගිහිල්ලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒතර එහෙම ගන්නකොට අපේ මොකක්ද වෙන්නේ? මාන්නයක් ඇති වෙනවා. නැවත මම කියන එක නගන්නේ දැන් මෙතන. එතකොට ඒක නිසා තමයි භාගතුන් වහන්සේ දේශනා කරපු එක හරියි. නමුත් අපි කරන එක වැරදි කියන එක තමයි බලන්න ඕනේ. බුදුහාරු දේශනා කරලා දෙන හරියට යන්න ඕන පාර. ඒ කියන්නේ අදස්ථා දාණය කියන එක ගත්තාම දැන් බලන්න අපි කැමති දේවල් කඩෙන් ගිහිල්ලා ගන්නකොට තණ්හාව ඇති වෙනවද තණ්හාව නැති වෙනවද? තණ්හා ඇති වෙනවා. දැන් දුන්න සිවුරක් අරන් අපි පරෝගන ජීවත් වෙනවා. දුන්න එකක්නේ. කඩෙන් Taman කැමති එකක් ගන්නවා. එහෙනම් කැමති එක ගන්නේ තණ්හාව තියෙන හින්දාද නැති හින්දාද? තියෙන හින්දා. දුන්න එක ගත්තාම එහෙම තණ්හාවක් නැහැ. යන්න ඒක තමයි. එහෙනම් මේ සම්මා කම්මන්තේට ඊ타මත්ම වැදගත් එකක් තමයි සම්මා ආජීවය. ඒ ජීවන පැවැත්ම. ගැඹුරින්ම ගන්නවා නම් මේ අනුන්ගෙන් කාලා අනුන් දුන්න තැනක ඇදලා ජීවත් වෙන මික්ස ජීවිතය තමයි. නැත්නම් යෝගාවචර ජීවිතයක්. බණ භාවනා කරලා ජීවත් වෙන එකක්. උදේට රස්තාවට අය පිටයි එක දාගෙන මේවා දාගෙන සබස් දාගෙන යන්නේ සම්මා ජීවිතයකට නෙවෙයි. මතක තියාගන්න. ආර්ය ශ්‍රාංග මාර්ගය වඩන්නේ නැවද කවුද? නෑ. නිවන් දකින්නේ නැවද කවුද? නිවන් දකින්න නෙවෙයි යන්නේ. යන්නේ සම්පූර්ණ සංසාරේ මගේ කියලා සම්පත්තික හොයාගෙන මේ සංසාරේ යන දේවල් හොයාගන්නයි මේ දුවන්නේ. නමුත් බුදුහාමුදුර දේශනා කරේ අතහරින්න අතහරින්න අතහරින්න මොකද පිච්චෙනවා ගිනි ගන්නවා එහෙනම් සම්මා කම්මන්තය කියලා කියන්නේ ප්‍රාණඝාතයෙන් අයින් වෙලා යයින්නේ දැන් අදත්තාදානෙන් අයින් වෙලා කාමී වරද හැසිරීමෙන් අයින් වෙලා මේ සම්මා කම්මන්තය සම්මා ආජීවය කියලා කියන්නේ ඒකටම ජීවත් වෙනවා එහෙනම් ඉඳ ගන්නවා නම් ඉඳගන්නේ මොකේ සඳහාද අර දුක්ඛදායක දේ අතහැරීම සඳහා මේ දුක නිවීම සඳහාම ඉඳගන්නේ එහෙනම් දුක නැති කර ගැනීම සඳහාමයි. මේ සංසාර දුක නැති කරගන්න. හිත ගන්නා නම් හිත ගන්නෙත් ඒකටයි. ඇවිදිනවා නම් ඇවිදින්නෙත් ඒකටයි. එහෙනම් ඇවිදින්න එහෙම තියෙන මොන භාවනාවද? ධක්මම් භාවනාවද? දැන් සාමාන්‍ය මාකට් එකට යන්නේ දුක නැති කරන්නේ නෙවෙයි. තේරුණාද? එතකොට මේ ධක්මම් භාවනා කරන්න යම් කෙනෙක් නිවන් දකින්න ධක්මම් භාවනා කරනවා නම් අන්න එයා සම්මා ආජීවයෙන් ඉන්නේ. ඉඳගත්තා නම් ඉඳගත්තේ ඒකට, හිටගත්තා නම් හිටගත්තේ ඒකට, ඇවිදිනවා නම් ඇවිදින්නේ ඒකට, නිදාගත්තා නම් නිදාගන්නේ ඒකට. කනවනම් කන්නේ කොහෙන්ද? රැට්ට යන නෙවෙයි දැන් මොකේද? බණ භාවනා කරගෙන දැන් භික්ෂුන් වහන්සේ නම බණ භාවනා කරගෙන මේ සංසාර ජීවිතයේ නැති කරගන්න මේ දුකෙන් කෙලවර කරගන්න තමයි ඒ ආහාර ගන්න කියලා බුදුහාමුදුරේ දේශනා කරන්නේ. දැන් අපි මේ සිවුර පරිහරණයකට කරන කියනකොට කියන ඇයි මම මේ සිවුර පරිහරණය කරන්නේ? ඇයි මේ මා දානේ ගන්නෙ? ඇයි මේ ආවාසය පරිහරණය කරන්නේ? ඇයි මේ බෙහෙත් ටික බොන්නේ කියලා හිතන්නේ කියලා තියෙනවා. ප්‍රත්‍යක්ෂ කරන්න කියලා තියෙනවා. ඒ නිර්වාණගාමි ප්‍රතිපදාව. දැන් ගිහියන්ට මේක අමාරුයි කරන්නේ. ඒතර මේ ගිහි ජීවිතය කියලා කියන්නේ සම්පූර්ණ අල්ලගන්න එක. පැවිදි ජීවිතය කියන්නේ සම්පූර්ණ අතාරින එක. ඒ බුදුහාමුදුරෝ දේශනා කරපු. එක එක්කෙනාගේ ප්‍රඥාව නෝ එක එක විදිහට යනවා. ඒක වෙනයි. ඉතින් අතහරිනවා කියලා කියන්නේ ආරියෂ්ඨාංග මාර්ගයේ තුලම ගමන් කරනවා කියන්නේ සියල්ල අතහැරෙනවා. එහෙනම් සම්මා ආජීවය තියනවා නම් එහෙනම් දැන් බලන්න සම්මා කම්මන්තයට සම්මා ආජීව උදව් කරනවා නේද අනිවාර්යයෙන්. සම්මා කම්මන්තයට. ඒතර දැන් සාමාන්‍ය පොත්පත්වල ඔය ඇත්ත උනම් අහලා තියෙන්නේ. නේද? මේ කාටවත් කරදරයක් නැති රස්සාවක් කරගෙන ජීවත් වෙන එක සම්මා කම්මන්තය කියලා. ඒක එහෙම කරදරයක් නැතුව හොඳට තමන්ගේ රස්සාවක් කරගෙන ඉන්න එක වැටෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ වෛද්‍යවරයා රස්සාව කරලා අනිත් අයට පිළිට වෙන්න බෙහෙත් දෙනවා. සල්ලි වලට බෙහෙත් දෙන ටික නෙමෙයි මේ කියන්නේ. පිළිට වෙන්න බෙහෙත් දෙන ටික. එහෙනම් එතනින් එයාට පිනක් සිද්ධ වෙනවද නැන්ද එහෙනම්? අන්න ඒක ලෝකේ යන්න හේතු වෙන එක එන්නේ අර ඉස්සල සම්මාදිට්ඨික මාර්ගයට. කලින් කියපු එකට. ඒක ලෝකේ යන එකක්. මේක ඇවිල්ලා ලෝකේ අත්හරින එකක්. ඒක තමයි අනාස්තවා කියලා කියන්නේ. අරක පුණ්‍ය භාගිය. ඒකේ පිනක් තියෙනවා මේකේ පිනක් නැහැ. පිනක් නැහැ. මේකේ තියෙන සම්පූර්ණ අතහැරීම. මේකේ පවක් තියනවාද? පවකුත් නැහැ. එහෙනම් පුණ්‍ය පාප පහින් අස්ස මාර්ගයක් කියන්නේ. ඉතින් මෙතෙන් එනවා කියන තැන පොඩි කාරණාවක් නේ මේ අන්තිම අන්තිම ඉලක්කයට යන්න මේ පාර කියන්නේ. ඉතින් ඒ ඉලක්කයට යනකොට සම්මා වායාම සම්මා එහෙනම් කියන සම්මා ආජීවයෙන් පස්සේ සම්මා වායාම. දැන් මොකක්ද සම්මා වායාම කියන්නේ? ඔය වැඩේ කරන්නම වෑයම් කරනවා. අකුසලයක් එනවා නම් අකුසලේ මොකද කරන්නේ? පා කරනවා, අයින් කරනවා. ඒ කියන්නේ අපි ගාව තියෙන ලාමක අකුසලයන් තියෙන අනු නේද? අපි ගාව නැති අකුසලයන් එන්න දෙන්නේ නැතුව වළක්වන්න ඕනේ. තියෙන කුසලයන් ප්‍රහාණය කරන්න. නැති කුසලයේ ඇති කරන්න ඕනේ තියෙන කුසලයේ දියුණු කරන්න. ඉතින් ඒ ඒක වෙනවා ඔය විදිහට දිගටම තමන්ගේ සිහිය පවත්නවා. එහෙනම් සිහිය පවත්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි නේද? ඇයි හිත තියෙන්නේ මකුසල් ගොඩේ. මොකද සතරේ පුරුදු කරලා තින්නේ ඒක. ඒ හින්දා තමයි වෙනමම ජීවිතයක් මේකට අවශ්‍ය වෙන්නේ. ඔය සාමාන්‍ය ජීවිතේ ඉන්න කෙනාට මේක යන්න බෑ. ඒ හින්දා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. කැලේකට යන ගහක් මුලකට යන ශුඤ්ඤාගාරයකට යන. ඒ කියන්නේ ශුඤ්ඤාගාරයක් කියලා කියන්නේ gedara උනත් අනිත්‍ය වලින් වැඩපොළ වලින් අයින් වෙලා නිශ්ශබ්දනේ. හැබැයි මේකට අනිවාර්යෙන් කාය විවේකයේ තියෙන්න ඕනේ. කාය විවේකේ නැත්තම් කාය විවේක කරගත්තේ නැත්තම් හිත විවේක කරන්න පුළුවන් කවදාවත් බෑ. කර්මාන්තයෙන් අතහරින්න කියලා කිව්වා. කම්මාරාමත. අතහැරලා ඒ විදිහ අරමුණක් අල්ලා ගන්න භාගතුන් වහන්සේගේ ධර්මය නේද? අවබෝධ කරගන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට අපි කිය දන්නවා මේ සතිපට්ඨාන සූත්‍රය දැන් සිහියෙන් වඩන්න කියන්නේ. සම්මා වායාම සම්මා සති. සම්මා සති සතිපට්ඨානේ කායानुපස්සනයි කියනවා. ඔක්කොම අතහැරලා දාලා වඩන්න කියලා කියනවා. අල්ලගන්න කියලා කියන හුස්ම රැල්ල. දැන් හුස්ම රැල්ල අල්ලන්න කීයේ පන්තිට ඉගෙන ගන්න ඕනේ? ඊයේ පන්තියටවත් ඉගෙන ගන්න ඕනේ නැහැ නේද? හුස්ම රැල්ල අල්ලන්න සල්ලි කීයක් යනවා? නැත පහක්වත් යන්නේ. හැබැයි මේ තියෙන ඉඩම් කඩම් අල්ලගන්න ලක්ෂ ගණන් කෝටි ගණන් යන. ඒව අල්ලගෙන ඉන්නේ දුක නේද? හැබැයි හුස්ම රැල්ල අල්ලගත්තාම මොකද තියෙන්නේ? සැපම් වෙනවා. කිසිම වටිනාකමක් නැහැ. ඒකයි මේ ලෝකේ අතහරින්න තන සැප තියනවා කියලා. හැබැයි ඒක පච්චත්තං ඒතබ්බ වර ධර්මයේ අදාහගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව තියාගෙන හුස්ම රැල්ල අල්ලගත්තාම ඒ හුස්ම රැල්ල තුල ඒ වගේ නෙක්කම්ම විතක්කයක් තුළ සිහිය පවත්වපුවාම අපිට අතහරින එක අපහසුයක් නෑ. හරි පහසුයි. හැබැයි ක්‍රමේ දැනගන්න ඕනේ. ක්‍රමේ දන්නේ නැත්නම් අපි හිර වෙනවා. එහෙනම් සම්මා වායාම සම්මා සති. එහෙනම් සිහිය පවත්වන ඒ කාර්යය තුලම. සිහිය. දැන් සිහිය තියෙනවා යාට. මොකද සිහිය කියන්නේ? සම්මා සති. සතර සතිපට්ඨාන. ඔක්කොම විස්තර කරන්න වෙලාව මන්දි. නමුත් සතර සතිපට්ඨානේ අපි එන්නවා නම් සිහිය තියෙනවා අන්න දැන් එහෙම සිහිය තියෙන කෙනාට එනං එයා හැම වෙලේම විතක්ක ਵਿਚාර කරන්නේ නෙක්කම්ම විතක්ක නෙක්කම්ම ਵਿਚාර අතහරින විතක්කයක්ම ਵਿਚාර කරන්නේ ඒක තමයි සම්මා සමාධියට යන්න හේතු ඒක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සවිතක්කං සවිචාරං විවේකජම් ප්‍රීතිසුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති විච්ඡේව කාමේ විවෙච්ඡ අකුසලයේ ධම්මේ කාමයන්ගෙන් අයින් වෙන අය එතකොට අකුසලයන්ගෙන් අයින් වෙනවා. ඒ කාමයන්ගෙන් අයින් වෙලා අකුසලයන්ගෙන් අයින් වෙලා නෙක්කම විතක්කයක් ਵਿਚාරේ කරනවා. නෙක්කම විතක්කයක් ਵਿਚාරේ කරනකොට කවදාවත් අපි කාම විතක්කයක් ਵਿਚාරේ කරනවා කියන එක නෙවෙයි. දැන් අපි සාමාන්‍යයෙන් කයක් දැකපුවාට පස්සේ ලස්සනයි කියනවනේ ඒක කාම විතක්කයක්. ඊට පස්සේ අපි යට සැකිල්ල ධ්‍යාන බලන එක ලස්සනයි කියන්නේ එන ආර්ථික සංඥාව කියපුවා. ඒක අපි එහෙම නැත්තම් කෙස්ලොම් නියදත් මේ පිළිකුල් වශයෙන් දකින්නවනේ. ඒක නෙක්ඛම් මිතක්ය. අතහරින එකක් ලෝකේ. හ්ම්. ඒ වගේම ඒ වගේ භාවනාවක් එහෙම නැත්තම් හිත භාවනා කියලා කියන්නේ දියුණු කරනවා කියන එකයි. දියුණු කරන්නේ මොකද්ද? අතහැරීම. අතහැරීම දියුණු කරනවා. එනකොට මේක අපි අතහරිනවා කොහොමද? ඒ තියෙන කර්මස්ථානයකට හිත යොමු කරලා. දැන් හුස්ම රැල්ල අල්ලා ගන්නකොට මුළු ලෝකෙ අනිත් ඒවා ඔක්කොම මොකක්ද කියලා තියෙනවා. අතහැරිලා තියෙනවා. කර්මාන්තය අතහැරිලා, රස්තාව අතහැරිලා, අමුදරුව අතහැරිලා අල්ලා ඉන්නේ එකයි මොකද්ද? හුස්ම විතරයි. ඔබ තල් ටිකක් යනකොට හුස්මත් අතහැරිලා ප්‍රීතිය අල්ලනවා. ප්‍රීතියත් අතහැරිලා සුඛය අල්ලනවා. සුඛයත් අතහැරිලා උපේක්ඛාව අල්ලනවා. ඒවත් අතහැරිලා ආකාශය අල්ලනවා. විඥාණය අල්ලනවා. ඊළඟට සංඥාවක් නැහැ කියන තැන අල්ලනවා. සංඥාවක් ඇත්තෙත් නැහැ. නැත්තේත් නැහැ කියන තැන හඳනවා. මෙන්න මේ විදිහට මේක යනවා. ඉතින් මේ සම්මා සමාධිය ඇති වෙනවා. මොකද සම්මා සමාධිය කියලා කියන්නේ නම් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධානය මෙයාට ඇති වෙනවා. එහෙනම් මේ උපේක්ඛාව ඇති වෙනකොට ආන්ගේ උපේක්ඛාව පදනම් කර සමාධිය ඇති කරගත්ත කෙනා එයා වඩනවා මේ ලෝකයේ ඇතිවීම නැතිවීම. මේ තියෙන හිතවල තියෙන ඇතිවීම නැතිවීම කයේ තියෙන ඇතිවීම නැතිවීම මේවා දකිනකොට දකිනකොට එයාගේ හිත සම්පූර්ණම මේ ඥානවල බැහැ ගන්නවා. උදේවයි ඥානය ඇතුළේ මේ ඥාන සියල්ලම වඩවා ගත්තට පස්සේ එයා සම්මා ඥාන බවට පත් වෙනවා. දැන් සාරයන්ද ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරගත්ත කෙනා පහට දැනන්නේ. එහෙනම් සම්මා ඥාන, එහෙනම් සම්මා ඥාන වලින් පස්සේ යනවා සම්මා විමුක්තිය. ඒක තමයි මාර්ගඵල කියලා කියන්නේ. එහෙනම් මේ මාර්ගඵල සාක්ෂාත් කරගත්ත කෙනා කිසි දවසක නැවත සතර පායකටපත් වෙනවද? අඩුම තරමේ සෝවන්නත් උනොත් නේද? මේ තල්ලි තිබ්බට අපිට නිරේට යන්න නැතු වෙන්නේ. ගෙවල් තිබ්බට නිරේට යන්න නැතු වෙන්නේ. නේද? පින්කම් කොච්චර කරත් මතක තියාගන්න ස්ථීර නෑ පින්කම් මතක් වුණොත් යන්නේ නැති. ඒත් ඉතින් ගිහිල්ලා සුගතිගාමි වෙලා නැවත ආයි පල්ලහැට වැටෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයමයි අපිට නිවන් දකින්න තියෙන ඒකායන මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන අතහැරීමමයි. මේ අතහැරීම තුළින් අපිට පුළුවන් මේ Brahmacharyaව සම්පූර්ණ කරන්න. ඒ සාසන Brahmacharya. එහෙනම් දැන් බලන්න, කල්යාණ මිත්‍යා මේක දේශනා කළා Brahmacharyaව සම්පූර්ණ කරන්න ඒක හේතු වුණාද නැද්ද එහෙනම්? හේතු වුණා. ඔක තමයි දේශනා කරේ. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන්නේ ඒකයි. පෙර අහලා නැති ධර්මයක් තමයි මේ පෙන්වන්නේ. අන්ත දෙකකින් අයින් වුණා මොකද්ද? කාමසුකල්ලිකාන යෝගිනුත් අයින් වෙනවා. සත්‍යකලමතාන යෝගිනුත් අයින් වෙලා මැද මාර්ගයක් ගත්තා. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැති මාර්ගයක ගියා. අතහැරගෙන අතහැරගෙන අතහැරගෙන යනවා. ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. එහෙනම් එහාට රූපයක් ආවත් ඒක අතහරිනවා. මොකද දන්නවා දැන් දුකයි කියලා. ඒක අනිත්‍යයි කියලාත් දන්නවා. ඒ වගේම මේක දුකයි මේක තමන්ගේ කරලා ගන්න සුදුසු නැති බවක් දන්න. ඒ නිසා ඒක පස්සේ එලවන්නේ දැන් අය. අන්න ඒ විදිහට යනකොට මෙයාගේ ජීවිතය පුදුමාකාර සැපයකටපත් වෙලා එනම් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය තුළින් අවසාන ඉලක්කය කරා භ්‍රමචර්යා සම්පූර්ණත්වයටපත් වෙනවා. ඉතින් ඒ උතුම් වූ නිවන සඳහා ගමන් කරන්න පුළුවන් වෙනවා ඒ කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරලා ඒ සත්‍ය ධර්මය අනුව කටයුතු කරොත්. එහෙමනම් මේ ධර්ම දේශනාව මේ උතුම් වූ පොය දවසේ ධර්ම දේශනාව ඒ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණයෙන් ඒ නිවන් සඳහා මාර්ගඵල අවබෝධය සඳහාම මේ ධර්මයන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරය පවත්වා සාදු සාදු සා හොඳයි ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම දේශනා කරමින් මේ විදිහට මහා කුසල් ධර්මයක් වනි ශක්තිය අප සෑම සිර දෙනාම අත්පත් කරගත්තා ඒ සියලු කුසල් ධර්මයන් පුණ්‍ය ශක්තියෙන් අප නමින් මිය පරලෝකියා වූ ඥාතීන්ට අනුමෝදන් කරන අනුමෝදන් වේවා සියලු දෙවියන්ට අනුමෝදන් කරන අනුමෝදන් වේවා ඒ දායකත්වයේ දරපයගේ අරමුණ ඒ ආකාර මිෂ්ඨ සිද්ධ කර ගැනීමට මේ කුසලයේ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා ඒ වගේම අප සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ කෙලවරමාමා නිර්වාණ සුවෙන් සුවපත් වෙන්න මේ සියලු ශක්තියෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරය ප්‍රාසාදු සාදු සාදු එත්තාවතා චම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදා සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සම්බේ භූතානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පatti සින්දියා සිල් දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන් වහන්සේ වතුරගම කන්මහර වේල්වනාරාම විහාරවාසී පූජනීය මෙල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට ධර්ම සරණයි.